ඉරිදා සංග්‍රහය අද ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ගීතයෙහි සීමා නියම කරනුයේ තාලය හා ස්වරයි ස්වර රචනාව හා තාලය එක්වීමෙන් බිරිතක් බිහිවනවා. ස්වර රචනාවල ඒ ඒ ස්වරයන් සුදුසු තන්හි යොදා නියම මාත්‍රා ගණනක් අනුව තාල නිබද්ධ කිරීමෙන් තනන රචනය සංගීතයෙහි විරිත නම් වෙනවා. තනුව කියන්නේද මීටයි. ඉරිදා සංග්‍රහයයි මේ ඇරඹෙන්නේ. නිදහසේ උදාර බව චමත්කාරය අත්විඳිමින් නිදහසට ගැයුණු ගීත ගණනක් අපට සුළුපටු ගණනක් නොවේ සිය දහස් ගණනක් ගුවන් විදුලියේ සංරක්ෂණාගාරයෙන් සොයා ගන්නට පුළුවන් වෙනවා 1948 පෙබරවාරි 4 ඒ අමරණීය දවසේ ඉංග්‍රීසි වර්ගයා ජාතියක් මෙන් ඇති වූයේ 13 වැනි ශතවර්ෂයෙහි යුරෝපීය ඉතිහාස කතුතුමෙක් එසේ ලියා තිබෙනවා ක්‍රිස්තු වර්ෂ පිළිවෙලින් මේ පවතින්නේ 20 වෙනි සතවර්ෂය වෙනවා ඉංග්‍රීසි ජාතියේ උප්පත්තියට අවුරුදු 1500කට పూర్වයෙහිදී ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂයට අවුරුදු 300 ගණනකට පෙරදී සිංහල ජාතිය පැවැති උත්කෘෂ්ඨ භාවය ගැන දැනගැනීමට අකමැති එකම සිංහලයෙක් මිහිපිට ඇතැයි නොසිතමි. ශ්‍රී සද්ධර්මය හේතු කොටගෙන සිංහල ජාතිය එතරම් දියුණු වූ බව විවාද රහිත කරුණක්. මිසේ සඳහන් කොට තිබෙන්නේ කවුද? වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා සිතියම් සහිත පුරාවිද්‍යා පොතේ එතුමා 1912 දී බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී ඒ විශිෂ්ට ග්‍රන්ථය කළා. Thank you. වසරක උරුම ලංකා ලංකා 감사합니다. සිංහල ජාතියේ සංස්කෘතික ලක්ෂණ, ඒ ජනවර්ගයේ ස්වභාවය බහුතරය ගැන උරුමය ගැන ඔහු ලියා තිබෙනවා. විශාල සටනකින් පසුව සිංහලාය බෞද්ධය ඒ වගේම සිංහල ක්‍රිස්තියානි අය දෙමළ Hindu දෙමළ ක්‍රිස්තියානි අය මැලේවරුන් මුස්ලිම් ජාතිකයෝ විවිධාකාරයේ ජනී ජනයා නායකයෝ එකතු වෙලා ලෝහිත සංග්‍රාමයකින් තොරව ශ්‍රී ලංකාවට නිදහස ලබා ගත්තා. ඒ ඒ අයගේ සංස්කෘතික ලක්ෂණ ඔවුන් පවත්වා ගනිමින් ශ්‍රී ලාංකික ජන සමාජයේහි ඔවුන් හැමදෙනාම ජීවත් වෙනවා. එය වරින් වර පුංචි පුංචි ප්‍රශ්න ඇති වුණත් ඇතැම් මේවා විශාල වුණත් රට වශයෙන් අපි පෙරට යා යුතුයි. මෙහිදී නැගෙන ප්‍රශ්නයක් තමයි ජාතියක් කියලා කියන්නේ කොමක්ද කියන එක. හියු සීටන් වොට්සන් නම් ඉතිහාසඥයා පවසන පරිදි ජාතියක් යනු තම ඒකීයත්වය පිළිබඳ හැඟීමක් පොදු සංස්කෘතියක් හා ජාතික චින්තනයක් නිසා එකට බැඳී සිටින සමාජිකයන්ගෙන් සමන්විත ජනපිරිසක් මේ නිර්වචනයේහි තමා අයත් පිරිසේ ඒකීයත්වය එනම් තමා යම් යම් කරුණු නිසා එකට බැඳී සිටිනවා යන විශ්වාසයක් තම ජාතිකත්වය පිළිබඳ සිටිවිලි සමුදායත් වැදගත් ලෙස සලකා තිබෙනවා. මේවනාහි වාස්තවික කරුණු නොව මනෝමූලික කරුණු වාස්තවික කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් objective කියන එක. මනෝමූලික කියන්නේ subjective. මේ නිර්වචනයේ වාස්තවික ක්ෂේත්‍රයට අයත් වන්නේ සංස්කෘතික කාරණා. එනම් භාෂාව, ආගම, සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම් ආදියයි. එහෙත් මේවා පිළිබඳවත් ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබෙනවා. උදාහරණ වශයෙන් යුරෝපයේ පදිංචි වී සිටින සිංහල කතා නොකරන සිංහල සිරිත් විරිත් අනුගමනය නොකරන කෙනෙකු තම පාරම්පරික උරුමය අනුව සිංහලයෙක්මි කියා කියා ගන්නට පුළුවන්. ඒ ඔහු සිංහල පරපුරකින් පැවත එන බැවින් මේ දේම දෙමළ කෙනෙකුටත් කියන්න පුළුවන් මුසල්මාන කෙනෙකුටත් කියන්න පුළුවන් බර්ගර් කෙනෙකුටත් කියන්න පුළුවන් ඒ නිසා ජාතිය, ආගම, වර්ගය කියන ලක්ෂණ වලින් කුලල්කා ගන්නේ නැතුව රටක් හැටියට ප්‍රබුද්ධ ජනතාවක් ලෙස පිබිදීමයි අවශ්‍ය වන්නේ. මේ කාරණය මනවින් තේරුම්ගත් ගුවන් විදුලිය එකල දශක ගණනාවක් තිස්සේ විවිධාකාරයේ ගීත නිර්මාණය කළා. ඒ ගීත මුලින්ම ග්‍රැමෆෝන් තැටි වලින් රැගෙන තමයි ප්‍රචාරය කළේ. ග්‍රැමෆෝන් පැටිවල විවිධාය ලක්ෂ්මීබායි වැනි අය, රූපසිංහ මාස්ටර් මේ වගේ සංගීතඥයින් ආනන්ද සමරකෝන් ඔහු තමයි ස්වතන්ත්‍ර නිර්මාණ රාශියක් කළේ. අනිකුත් බොහෝ තැටිවල අඩංගු වූයේ හින්දි සහ දෙමළ තනුවලට ගැයුණු ගීත. හැබැයි ඒවා ඊටාම මනෝරම්‍යයි. ඒ ගීත හරිම ජනප්‍රිය වුණා. පසු කාලයක සුනිල් ශාන්ත ආචාර්ය අමරදේවයන් වැනි උදවිය මේ සංගීත කරලියට පැමිණෙනවා. සුනිල් සාන්තයන් ගුවන් විදුලියේ ඕලු පිපිලා වැනි ගීතයක් පටිගත කරනවා මුලින්ම. අමරදේවයන් ගුවන් විදුලියේදී විවිධ තනු නිර්මාණය කරමින් ගායනා කළා. ඔහුගේ වාසනාවට රටේ වාසනාවට ගුවන් විදුලියට ලියනවා රචනා කවි ගීත ප්‍රබන්ධ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් වැනි වියත් ලේඛකයින්. ඒ වගේම අරිසෙන් අහුබුදු අරිසෙන් අහුබුදු මට මතකයි. එක ගීතයක් ලියලා තිබුණා වික්ටර් රත්නායකයන්ට ගොළු මුහුදේ මුතු ඇටේ කියන ගීතය. සමන් චන්ද්‍රනාත් වීරසිංහ එක අවස්ථාවක ලියනවා ගීතයක් ඒත් වික්ටර් රත්නායකයන්ට සිරිලක් දෙරණේ වහල් අඳුර පිස කියන ගීතය. ඒ ගීතය සංගීතවත් කළේ සරත් දසනායක සංගීතවේදියා විසින්. සමන් චන්ද්‍රනාත් වීරසිංහම ලියනවා දැයේ නමින් පෙර දිවිදී විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන ගායනා කළේ සරත් දසනායකගේ ගීතයකට. මහාචාර්ය සනත් නන්දසිරි 60 ගණන් වල ඉඳලම ඔහු ඉන්දියාවේ ඉඳලා ආවේ 66 ඔහු ඊට පෙර ළමා පිටියේ ගායකයෙක් 66න් පස්සේ බොහෝ ගීත ගායලා තිනවා ජාත්‍ය අනුරාගය, දේශානුරාගය දනවන ගීත. එක් ගීතයක් සිහිපත් කළොත් අලුත් තිරක් පායානව ලෝකයේ කියන ගීතය. අලුත් ඉරක් පායා නව ලෝකේ රිදි එළිය හදවතට ගලයි අලුත් ඉරක් පායා නව ලෝකේ රිදි එළිය හදවතට ගලයි මගේ ගතේ දහඩිය බිඳු එක්වි වැවක් තැනී ඇත වෙල ඉස්මත්තේ යල මහ වෙනුවට අපේ ගමේ කන්න තුනක් වසකට වැපිරේ අලුත් ඉරක් පායා නව ලෝකේ විදි එළිය හදවතට ගලයි අලුත්තිරක් පායා නව ලෝකේ විදි එළිය හදවතට ගලයි වරෙව් වරෙව් කෑමට තුන් වාරේ කුරුල්ලනේ කුරුල්ලනේවි කුරුල්ලනේ රුවන් කරල් මිටි කපානු පාගන ගිරවුන් වෙනුයෙන් අත්හල හරියේ කුඹුරු කොනේ සීලස සුවසේ කඳ රැසුම් පැදුර එලා මීදුම් සල්ුවේ එතු අලුත් ඉරක් පායා නව ලෝකේ වෙලි එළිය හදවතට ගලයි අලුත් ඉරක් පායා නව ලෝකේ වෙලි එළිය හදවතට ගලයි මගේ ගතේ දහදිය බිඳු එක් වී වැවක් තැනී ඇත වෙල්ල ඉස්මත්සේ යල මහ වෙනුවට අපේ ගමේ කන්න තුනක් වසකට වැපිරේ අලුත් ඉරක් පායා නව ලෝකේ විදි එළිය හදවතට ගලයි අලුත් ඉරක් පායා නව ලෝකේ විදි එළිය හදවතට ගලයි ඒ වගේම අපට මුතුඇට මණික්කට වැනි ගීත ගුවන්විදුලියෙන් හමු වෙනවා රත්නදීප ජන්මභූමි විජය භූමි ලංකා වැනි ගීත ලංකා ලංකා පෙම්බර ලංකා දකුණ නැගෙනහිර වැනි ගීත මේ ගීත තමයි අදටත් දිගින් දිගටම ඇසෙන. ඒවායේ තියෙන ස්වභාවිත ජීව ගුණය හරිම ප්‍රබුද්ධයි. නන්දා මාලනීය නාරද දිසාසේකර සුජාතා අත්තනායක දේවානන්ද වෛද්‍යසේකර මේ වගේ ඇත්තෝ නිදහස් සුවඳ නිදහස් අසිරිය නිදහස් උරුමය පිළිබඳ නොඑක ආකාරයේ සංගීතමය ප්‍රණීතාංග විචිත්‍රාංග වලට ගීත ගායලා තිබෙනවා මට මතකයි ලංකා කියන සංගීතමය ප්‍රණීතාංගය ජාතික නිදහස් උලෙල නිමිත්තෙන් තමයි එය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූයේ. ඒ වැඩසටහනට ඇතුළත් වූ ගීතයක් අදත් අපට ඇහෙනවා. ධර්මදීපනී ලංකා ධරණී පූජිත ලංකා මාතා වූ යුග යුග වන්දිත ශෝභා මණ්ඩිත ධීර වීර ගති පෑවෝ ඒ ගීතය ප්‍රසිද්ධ වූවා ආචාර්ය දයරත්න රණතුංග මහාචාර්ය අමරා රණතුංග ඇතුළු පිරිසක් ගැයුවේ මේ ගීතය අදටත් ගුවන් විදුලියෙන් අපට අහන්න පුළුවන්. Thank you. ලුම්බිනි ගංගා කරන තදා පූජා සමනල තෙරතිල් දස දෙත විසුරන් සමනල තෙරතිල් දස දෙත විසුරන් සුධා දවල ශෝභා චක්ෂ ශාමනේ श्याम रङ्गा गरे يبغى නිදහස් මල් පිපුණා සොම්නස සුවඳ විදා සාමයේ සුවඳ බෙදා සිහල බිම නිදහස් මල් පිපුණා වැනි ගීත අපට ඇහෙනවා ඒ නිසා රජවරු පිළිබඳ ඒ රජවරුන්ගේ පුරোহিතයන් අගමැතිවරුන් ඇමතිවරුන් සේනාධිනායකවරුන් විවිධ වීරයන් විවිධ සූරයින් විවිධ ධීරයින් මේ රට ගොඩනගන්නට ඉතිහාසය පුරා දක්වා තිබෙන සටන් අපකැපවී භික්ෂුන් වහන්සේලා ජීවදානයෙන් මේ රට බේරගත්ත හැටි නිදහසේ උදානය උරුමය පිළිබඳ අපමණ ගීත අපිට දකින්නට පුළුවන් වෙනවා රූපට් එමර්සන් නම් දේශපාලන විද්‍යාඥයා ජාතිය යනු කුමක්දයි මෙසේ දක්වනවා පොදු ඉතිහාසයක ගැඹුරු වූ වැදගත් අංග සමසේ උරුම කරගත්තු වෙමු යන අදහස අපි එක් පොදු අනාගත ඉරණමක හිමිකරුවෝ වෙමු යන අදහසත් දෙයාකාර හැඟීම් නිසා එකම ජන සමූහයක් වීමේ විශ්වාසය දරන්නා වූ ජනතාවක්. එය තමයි ඔහුගේ ජාතිය පිළිබඳ විග්‍රහය. ඒ නිසා කලාකරුවා කරන්නේ ස්වභාව ධර්මය ඒ වූ පරිදිම අනුකරණය කිරීමක් නොව එය අපූර්ව විලාසයකින් ඉදිරිපත් කිරීමක් ස්වභාව ධර්මය තුලින්ම කල්පිත ලෝකයක් නිර්මාණය කිරීමක් ඔහු වැදගත් කොට සලකන්නේ ස්වභාව වස්තුන් තුල සැඟවි පවත්නා సౌందర్యාත්මක සත්‍යය අනාවරණය කිරීමයි ගුවන් විදුලියේ සංගීත අංශයේට ශාස්ත්‍රීය සියලු කටයුතු කළ අනෙකුත් අංශවල සියලු දෙනාත් මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා එදා මෙදා තුර අප කැප වූ බව මට ඒකාන්තයෙන් විශ්වාසයි අපමණ නිදසුන් අපට කියන්නට පුළුවන් අද නිදහසත් සමරමින් අපි ඉරිදා සංග්‍රහයේ මේ රසබර තොරතුරු ඔබ වෙත ගෙනාවේ ඉතින් අපේ පැතුම සෞභාග්‍යවත් වූ සශ්‍රීකවත් වූ සෞඛ්‍ය සම්පන්න නිරෝගී සහජීවනයෙන් යුතු සාමයෙන් සමගින් ජීවත් වන රටක මිනිසුන් හැටියට නැගී සිටීමයි 72 වන නිදහස් උළෙල වෙනුවෙන් මේ ඉරිදා සංග්‍රහය විශේෂ වැඩසටහනක් හැටියට කැප කළා. දේශයයි 吗？ නිවන පරිසර අතිරින් අප විඳින සෝදු නිමා කර තබමු දේශයයි මාගේ අම්මා අම්මා දේශයයි මාගේ අම්මා අම්මා දිවි පුදා රැක ගනු සොඳා හද පුරා වැඩසටහන ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. තාක්ෂණික හැඩවැඩ නිශාන්ති රණතුංගගේ. ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි.